ධර්මානුශාසනාව සුපින්වතුනි අද ධර්මානුශාසනාව සිදු කරන ගෞරවනීය දේශකයන්න් වහන්සේ මහර කඩවත විවේකාරාමාධිකාරී ශාස්ත්‍රවේදී ත්‍රිපිටකාචාර්ය පූජනීය මීකස්තන්නේ සංඝ රක්කිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ අද ධර්මානුශාසනාව අංගුත්තර නිකායේ අසත්පුරුෂ වදුකා සූත්‍රය ඇසුරින් වන ධර්මානුශාසනා අපේ මුතුන් වූ ධර්මයේ ශ්‍රවණය කරන්නටයි සූදානම් වත් නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්ධස්ස චතුහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ අසප්පුරිසෝ වේදිතබ්බෝ කතමේහි චතුහි තේ සතු සතු සතු සද්ධර්ම ශ්‍රවණාබිලාෂී වාසනාවන්ත පින්වත්නි අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ අපන්නක වර්ගයේ තුන්වෙනි සූත්‍ර ධර්ම දේශනාව තමයි මම මාතෘකාවසයෙන් තෝරාගත්තේ ඒ සූත්‍ර ධර්ම දේශනාව තමයි අසප්පුරිස වදුකා සූත්‍ර ධර්ම දේශනාව. මේ අසප්පුරිස වදුකා කියන නම පිළිබඳව අපි මොහොතකට අවධානය යොමු කළොත් අසත්පුරිස කියන වචනයෙන්ම ඔය ඇත්තන්ට තේරෙනවා මේ සූත්‍ර ධර්ම දේශනාව තුළ යම්කිසි අපිට වැදගත් වෙන අපි මේ ලෝකේ හඳුනාගත යුතු අසත්පුරිස වූ සත්පුරිස නොවන කාරණා අඩංගු වී ඇති බව. ඒ වගේම වදුකා කියන වචනයත් අපි ටිකකට විස්තර කරගන්න ඕනේ. වධුකාව කියලා කියන්නේ අලුත ගෙනාපු මනාලිය කියන අර්ථය තමයි වධුකාව කියන වචනයෙන් අර්ථ ගැන්වෙන්නේ. එතකොට මේ සූත්‍ර ධර්ම දේශනාව තුළ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ පුද්ගලයන් තුළ පවතින අසත්පුරුෂ ගති ලක්ෂණ හතරක් පිළිබඳව අසත්පුරුෂ ගති ලක්ෂණ හතරක් පිළිබඳව දේශනා කරන වාසයේම සත්පුරුෂ ගති ලක්ෂණ හතරක් පිළිබඳවත් දේශනා කරන ලබනවා. එතකොට සත්පුරුෂ ගති ලක්ෂණ වගේම අසත්පුරුෂ ගති ලක්ෂණ බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර ධර්ම දේශනාව තුළ දේශනා කරන වාසයේම මේ සූත්‍ර ධර්ම දේශනාවේ නාමයේ තවත් වචනයක් අන්තර්ගතයි මුලින් කියපු විදිහටම වදුකා කියන නාමය. මනාලිය කියන නාමය. එතකොට සූත්‍ර ධර්ම දේශනාව තුළදී බුදුරජාණන් වහන්සේ සත්පුරුෂ ගති ලක්ෂණ අසත්පුරුෂ ගති ලක්ෂණ දේශනා කරන වාසේම අවසානයේ භික්ෂූන් වහන්සේලාට අවවාද අනුශාසනා කරනවා මේ ශාසන භ්‍රමචර්යාව තුල කටයුතු කරන භික්ෂුව ශාසනයට යම් කිසි දවසක ඇතුළු වුණාද ඒ ශාසන භ්‍රමචර්යාවට යම් කිසි දවසක ප්‍රවිෂ්ඨ වුණාද ඒ අවස්ථාවේ පටන් ජීවිතේ පුරාම ඒ ශාසනික ජීවිතේ පුරාම තමන්ගේ ජීවිතයේ බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය කෙරෙහි වගේම සාසනික සාසනික ප්‍රතිපදාව කෙරෙහි ඒ වගේම ධර්ම විනය කෙරෙහි අප්‍රමාණ බය පක්ෂපාතීත්වයකින් යුක්තව කටයුතු කළ යුතු බව. මෙතෙන්දී බය පක්ෂපාතීත්වය කියලා හැඳින්නුවේ විශේෂයෙන්ම භික්ෂුව කියලා කියන්නේ සංසාරේ බය දකින කෙනා තමයි භික්ෂුව කියලා කියන්නේ. එතකොට සසර බිය පිළිබඳව අවබෝධයකින් කටයුතු කළ යුතුවා සීම ශාසනික ඇවතුම් පැවතුම් කෙරෙහි ශාසනික ප්‍රතිපදාව කෙරෙහි මනා හික්මීමකින් යුක්තව කටයුතු කළ යුතුයි. එපමණක් නෙවෙයි විනය ශික්ෂාපද කෙරෙහි අප්‍රමාණ භයපක්ෂපාතීත්වයකින් යුක්තව ඒ වගේම අවනත භාවයකින් යුක්තව කටයුතු කළ යුතුයි. මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ උපමාවක් තමයි උපමාවක් විදිහට තමයි මේ වදුකා කියන නාමය අරගෙන තියෙන්නේ. එතකොට සාසන භ්‍රමචර්යාවට ඇතුළත් වූ භික්ෂුව තමන්ගේ ජීවිත කාලය පුරාම අලුත gedarakata ගෙනාපු මනමාලියක්සේ කටයුතු කළ යුතු බව දේශනා කරනවා. අලුත gedarakata මනමාලියක් ගෙනාවහම ඒ මනමාලිය තමන්ගේ ස්වාමියා කෙරෙහි ඒ වගේම තමන්ගේ නැන්ද මාම කෙරෙහි ඒ වගේම නැදි මයිලන් කෙරෙහි අප්‍රමාණ බයපක්ෂපාතීත්වයකින් යුක්තවයි කටයුතු කරනු ලබන්නේ. හැම විටම ඇය කල්පනා කරනවා මගෙන් කුමන හෝ අඩුපාඩුවක් සිද්ධ වේවිද කියලා. එහෙම අඩුපාඩුවක් සිද්ධ නොවන තාලෙට කටයුතු කරන්න අප්‍රමාණ වෙහෙසනව මහන්සි වෙනවා. සිතින්ද, කයින්ද, වචනයෙන්ද මේ තුන් දොරින්ම අර තමන් අලුතෙන් ආපු නිවහනට ඒ නිවහනේ ජීවත් වෙන අර තමන්ගේ උදවියට කිසිදු ආකාරයක අඩුපාඩුවක් නොවන විදිහට තමන්ගේ අඩුපාඩුවක් ප්‍රකට නොවන විදිහටත් ඒ වගේම ඒත්තන්ගේ සිත්සතන් තුල තමන්ගේ ස්වාමියාගේ තමන්ගේ නැන්දමාම ඇතුළු ඒ ඥාති පරපුරේ හැමදෙනාගේම සිත් සතන් තුළ තමන් කෙරෙහි යම්කිසි ප්‍රසාදයක් තියෙනවා නම් ඒ ප්‍රසාදය පළුදු නොවන විදිහට නොබිඳෙන ආකාරයෙන් කටයුතු කරන්න හැම විටම විහිසෙනව මහන්සි වෙනවා. අන්න ඒ විදිහට භික්ෂුව ශාසනය තුල ශාසනික ප්‍රතිපදාව කරේ විනය ශික්ෂා කරෙහි කටයුතු කළ යුතු බව තමයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර ධර්ම දේශනාවේදී අවසාන වශයෙන් දේශනා කරන්නේ. එතකොට මම ඔයත්තන්ට මූලික වශයෙන් මේ පැහැදිලි කිරීම සිද්ධ කරන්නට යෙදුනේ මේ අසත්පුරිස ගති ලක්ෂණ කීපයක් සේම සත්පුරිස ගති ලක්ෂණ කීපයක් දේශනා කරන ලබන මේ සූත්‍ර ධර්ම දේශනාවේදී වදුකා කියන නාමය මේ සූත්‍ර ධර්ම දේශනාවේ නාමයට අන්තර්ගත කරලා තියෙන්නේ ඇයිද කියන කාරණේ පැහැදිලි කරන්න. දැන් ඔයයන්ට මේ කාරණේ පැහැදිලි ඇති. එතකොට භික්ෂුන් වහන්සේලාට එහෙම අනුශාසනාවක් බුදුරජාණන් වහන්සේ අවසාන වශයෙන් මේ සූත්‍ර ධර්ම දේශනාවේදී සිද්ධ කළා තියෙනවා. ඊට පෙර තමයි බුදුරජාණන් වහන්සේ අසත්පුරුෂ ගති ලක්ෂණ හතරකුත් සත්පුරුෂ ගති ලක්ෂණ හතරකුත් දේශනා කරන්න ලබන්නේ. එතකොට සත්පුරුෂයා අසත්පුරුෂයා කියලා කියන්නේ මේ ලෝකයේ ඉන්න උදවිය මේ ලෝකයේ එදා පටන් අද දක්වාම ඒ වගේම අනාගතයේත් හැමදාමත් සත්පුරුෂ මිනිසුන් සීම අසත්පුරුෂ මිනිසුන්ද වාසය කරන ලබනවා. සත්පුරුෂ මිනිසුන් සේම අසත්පුරුෂ මිනිසුන් අපේ ආශ්‍රයයට නිස්සයට හැම විටම ලැබෙනවා. සමහර වෙලාවකදී අසත්පුරුෂ අය අපේ ආශ්‍රයයට ලැබෙනවා අපිට ඒ අය අසත්පුරුෂ මිනිසුන් කියලා එකපාරටම හඳුනා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ අය සත්පුරුෂ වෙස්යෙන් පෙදී හිටිමින් අපේ ආශ්‍රයයට පත් වෙනවා. කාලයක් ගිහිල්ලා බොහෝ පාඩු විඳගෙන බොහෝ පාඩම් ඉගෙනගෙන තමයි ඒ පුද්ගලයා අසත්පුරුෂයෙක් කියලා අපි හඳුනගන්නේ. සමහර වෙලාවකදී අසත්පුරුෂයෙක් අපේ ආශ්‍රයයට වැටෙනකොට සත්පුරුෂයෝ බොහෝ පිරිසක් අපිට අහිමි වෙනවා. මොකද සත්පුරුෂ මිනිසුන් අසත්පුරුෂ මිනිසුන්ව හඳුනගෙන ඒ අයව දුරු කරනවා, ඈත් කරනවා. එතකොට අපි මොකද කරන්න ඕනේ? හැම විටම අපේ ආශ්‍රයයට නිස්සයට ලැබෙන අය පිළිබඳව මනා සැලකිල්ලෙන් යුක්තව කටයුතු කරන්න ඕනේ. ඒ අයගේ මානසික තත්ත්වය කොහොමද? ඒ වගේම ඒ අයගේ කායික තත්ත්වය කොහොමද? ඒ අයගේ වාචික තත්ත්වය කොහොමද කියලා අපි අවධානයෙන් ඉන්න ඕනේ. ඒ අවධානයෙන් ඉන්නකොට අපිට අර කයින් ප්‍රකට කරන ක්‍රියාකාරකම් තුලින් ඒ වගේම වචනයෙන් ප්‍රකට කරන එළියට දාන වචන තුලින් අපිට ඒ පුද්ගලයාගේ මානසික தත්ත්වය මොන වගේද කියලා යම්කිසි නිගමනයකට එන්නට පුළුවන්කම තිබෙනවා. ඒකට අපි දක්ෂ වෙන්න ඕනේ. නැත්තම් මොකද වෙන්නේ හැමදාමත් අපි අසත්පුරුෂ අධම මිනිසුන්ට රැවටිලා බොහෝ දුක්ගැහැට වලට පත් වෙන්න සිද්ධ වෙනවා. බොහෝ අකටයුතුකම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. බොහෝ පාඩු විඳින්න සිද්ධ වෙනවා. එපමණක් නෙවෙයි. මේ ලෝක වශයෙන් සිද්ධ වෙන පාඩුව, ඒ වගේ මුහුණ පාන සිද්ධ වෙන අයහපත පමණක් නෙවෙයි. අසත්පුරුෂ මිනිසුන් ආශ්‍රයයට වැටුනහම ඒ අසත්පුරුෂ මිනිසුන්ට අපි වසඟ වුණොත් අපි ඒගොල්ලන්ව හරියට තෝරා බේරා නොගත්තොත් ඒගොල්ලෝ කරන දේ කියන කියන දේ කරන්න ගියොත් අපේ මෙලව ජීවිතය අගාධයට හිලා ගන්නවා සේම සාංශාරික වශයෙන් ජීවිතත් දුගතියට පත් කරගන්නවා. එපමණක් නෙවෙයි අසත්පුරුෂ මිනිසුන් ආශ්‍රයයට වැටීම තුලින් අපාගත වීම පමණක් නෙවෙයි අපි බලාපොරොත්තු වන උතුම් වූ නිර්වාණ මාර්ගය අපි හෙලිපෙහෙලි කරගන්න බලාපොරොත්තු වන නිර්වාණ මාර්ගය කුරු දුහවිලි වලින් අපවිත්‍ර කර ගැනීමට හේතු වන කාරණාවක් බවට පත් වෙනවා ඔය අසත්පුරුෂ ආශ්‍රය. ඒ නිසා තමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ මහා මංගල සූත්‍රයේදී පළවෙනිම කාරණේ විදිහට මෙලව මංගල කාරණා කියලා කියන්නේ මෙලව පරලව දෙලවම සුවගෙන දෙන සැපගෙන දෙන කාරණා. එහෙම කාරණා වලදී බුදුරජාණන් වහන්සේ පළවෙනිම කාරණේ විදිහට මංගල කරුණ විදියට දේශනා කරනවා අසේවනාච බාලාණන් කියලා. බාලයන් අසත්පුරුෂයන් සේවනය නොකිරීම මෙලව පරලව දෙලව දියුණුවට හේතු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා අපි මේ අසත්පුරුෂ මිනිසුන්ව දැන හඳුනා ගන්න ඕනේ. එහෙම දැන හඳුනා ගැනීමට බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරපු එක්තරා සූත්‍ර ධර්ම දේශනාවක් තමයි මේ අසප්පුරිස වදුකා සූත්‍ර ධර්ම දේශනාව කියලා කියන්නේ. මේ සූත්‍ර ධර්ම දේශනාව තුළ අසත්පුරුෂයෙකු සතු අසත්පුරුෂයෙක් තුලින් අපිට හඳුනගන්න පුළුවන්කම ලැබෙන කාරණා හතරක් දේශනා කරනවා. ඒ කාරණා හතරම ඒ අසත්පුරුෂයා ප්‍රකට කරන්නේ වචනය තුලින්මයි. වචනය තුලින්මයි ප්‍රකට කරන්නේ. බුදුරජාණන් වහන්සේගේම දේශනාවක් තියෙනවා. බාල පුද්ගලයෝ අසත්පුරුෂ පුද්ගලයෝ තමන්ගේ වචනේ පරිස්සම් කරගෙන ඉන්නකන් නිස්සබ්දව ඉන්නකන් මේ පුද්ගලයෝ පඬිතිය වගේ පෙනී ඉන්නවා කියලා. කතා කරන්න ගත්ත හැටියෙම කට ඇරපු හැටියෙම ඒ අයගේ අසත්පුරුෂකම් ඒ වගේම මේ බාල ගති ලක්ෂණ එළියට ඇහිලා මේ පුද්ගලයා මොන වගේ පුද්ගලයෙක්ද යන වග සමාජයේ හඳුනා ගන්නවා. එසම මේ වචනේ හරි බලවත් දෙයක්. දැන් අපි ශික්ෂා පද ගත්තහන් පස්සේ මේ ශික්ෂා පද සිතින්, කයින්, වචනයෙන් සිද්ධ වෙන අකුසල් වලින් වැළකීම පදනම් කරගෙන තමයි මේ ශික්ෂා පද පනවලා තියෙන්නේ. ඒ ශික්ෂා පදවලදී කයින් සිදුවන අකුසල් වෙනම තියෙනවා. වචනෙන් සිදුවෙන අකුසල් වෙනම තියෙනවා. සිතින් සිදුවන අකුසල් වෙනම තියෙනවා. ඕවා ඔය සිතින් කයින් වචනයෙන් කියන තුන්දරින් සිදුවන අකුසල් වලින් මම වලකිමි කියලා අපි ශික්ෂාපද සමාදන් වෙනවා. එතකොට සිත කය වචනය කියන මේ තුන්දර ගත්තහම මේ තුන්දරින් වැඩිම අකුසල් ප්‍රමාණයක් සිද්ධ වෙන දොරටුව තමයි වචනය කියලා කියන්නේ. වචනයෙන් සිද්ධ වෙන අකුසල් හතරක් තියෙනවා. මුසාවාද, පිසුනාවාච, පරුසාවාච, සම්පප්පලාප විදිහට හතරක් තියෙන වචනයෙන් සිද්ධ වෙන අකුසල්. ඒ නිසා මේ වචනය කියලා කියන්නේ බොහොම පරිස්සමින් පාවිච්චි කළ යුතු දෙයක්. බොහොම අරපිරිමැස්මින් පාවිච්චි කළ යුතු දෙයක්. අරපිරිමැස්මින් කියලා කියන්නේ ඕනාවට එපාවට ආවට ගියාවට වචන තිබුණු පළියට කතා කරන්න පුළුවන්කම තිබුණු පළියට කටහරින්න පුළුවන්කම තිබුණු පළියට කවදාකවත් වචන පාවිච්චි කරන්න හොඳ නැහැ. වචන පාවිච්චි කරනකොට දෙපාර එකපාර නෙවෙයි දෙපාර නෙවෙයි තුන් හතර පාර 10 15 පාර වුණත් හිතුවට පාඩුවක් නම් වෙන්නේ නැහැ මොකද වචනයෙන් කටින් පිට වෙන ඒ වචන තුලින් කටින් පිට වෙන පිට වෙන වචන තුලින් පුද්ගලයා කවුද කියලා බොහෝම ඉක්මනට ඒ වගේම බොහොම වේගයෙන් ලෝකයා හඳුන ගන්නවා. කටින් පිටවෙන වචන තුලින් තමයි පුද්ගලයාව බැනගන්න පුළුවන්කම තිබෙන තිබෙන්නේ ලිහිසියෙන්ම. ලිහිසියෙන් පහසුවෙන් බැනගන්න පුළුවන්කම තිබෙන්නේ කටින් පිටවෙන වචන තුලින්. ඒ නිසා මේ අඟලක් දෙකක් විතර ලොකු එච්චරටම කුඩා මේ කට අපි ඊටාම පරිස්සමින් යුක්තව පාවිච්චි කරන්න ඕනේ. එයින් පිට වෙන වචන අපි ඊටාම් පරිස්සමින් යුක්තව පාවිච්චි කරන්න ඕනේ. හරියට වචන පාවිච්චි කරන්නේ කොහොමද? වචන පාවිච්චි කරන්න ඕනේ කොහොමද? මැනික් කරනව මගේ තමයි වචන පාවිච්චි කරන්න ඕනේ. බොරුළු ගොඩාක් තියෙනවා. මැනික් හම්බෙන්නේ කලාතුරකින්. එනිසා බොරුළුකට අයින් කරලා මැනික්කට තමයි අපි ගන්නෙ. එනිසා අපේ හිතට එන වචනයෙන් පිට කළ යුතු දෙයක් තියෙනවා නම් ඒවා අපි මේවා මැණික් කැටද මේවා බොරළු කැටද කියලා අපි මුලින්ම තීරණයකට එළඹෙන්න ඕනේ. මැණික් කැට වගේ වචන තමයි අපි එළියට දාන්න ඕනේ. බොරළු කැට වගේ වැඩකට නැති වචන කවදාකවත් එළියට දාන්න හොඳ නැහැ. එතකොට මේ අසත්පුරුෂ වදුකා සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අසත්පුරුෂයෙක් හඳුනගන්න පුළුවන්කම තිබෙන ලක්ෂණ හතරක් පිළිබඳව. චතෝ වික්කවේ ධම්මේහි සමන්නාගතෝ අසත්පුරිසෝ වේදිතබ්බෝ කතමේහි චතෝහි. වික්කවේ මහරණේ හත් මහණෙනි කාරණා හතරකින් අසත්පුරුෂයව හඳුනගන්න පුළුවන්කම තිබෙනවා. මොකද්ද මේ කාරණා හතර? පළවෙනි කාරණය තමයි ඉද බික්කවේ යසප්පුරිසෝ යෝ හෝති පරස්ස අවන්නෝ තං අපුට්ඨෝ පීපාතු කරෝති යමෙකු තුල යමෙකු තුල යම් අයහපත් ගුණාංගයක් නුගුණක් තියෙනවා නම් ඒ අයහපත් ගුණාංගය ඒ අයහපත ඒ පුද්ගලයා තුළ තියෙන මේ නරක මේ අසත්පුරුෂයා මොකද කරන්නේ? නොකිව්වත් ඒ කියන්නේ නොවිමසා වුණත් ඕනම අවස්ථාවකදී ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ සමහර අය මේ සමාජයේ ඉන්නව සමහර අය අනිත් අයගේ වැරදිම දකින අය. ඒක ඇත්තටම අඩුපාඩුවක් වෙන්න පුළුවන්. මේ ලෝකේ මොකද මේ ලෝකේ ප්‍රතක්ජන ලෝකේ ජීවත් වෙන මිනිස්යන් තුල සම්පූර්ණතාව විතරක් නෙමෙයි තියෙන අසම්පූර්ණතාවක් තියෙනවා. අඩුපාඩු ඕන තරම් තියෙනවා. දැන් මේ අඩුපාඩු ගත්තහම පස්සේ මේ අඩුපාඩු එක එක්කෙනා අඳුර ගන්නවා. කෙනා කෙනා තුල තියෙන අඩුපාඩු නොඑක් නොඑක අඳුර ගන්න. මේ පුද්ගලයා තුල මෙන්න මේ අඩුපාඩුව තියෙනවා. එතකොට අසත්පුරුෂයා මොකද කරන්නේ? අසත්පුරුෂයා යමෙකු තුල තියෙන අඩුපාඩුවක් හඳුනගත්තාම ඒ අඩුපාඩුව ඕනෑම ස්වභාවයක් මැද්දේදී ඕනම කෙනෙක් ඉදිරිපිට කිසිම චකිතයකින් තොරව නොවිමසාම ප්‍රකාශ කරනවා. අහවලා තුල අහවල අඩුපාඩුව තියෙනවයි කියලා නොවිමසාම ප්‍රකාශ කරනවා. කවුරුවත් අහන්න ඕනේ නැහැ. අහවලා කොහොමද? අහවලාගේ අහවලා අහවලා මෙහෙමද? අරමද කියලා අහන්න ඕනේ නැහැ. නොයමසාම ප්‍රකාශ කරනවා. කිසිම හේතුවක් කාරණයක් ඕනෙත් නැහැ. අහවලා මෙන්න මේ විදිහේ පුද්ගලයෙක් මෙන්න මේ විදිහ අඩුපාඩුව තියෙනවායි කියලා අරය ප්‍රකාශ කරනවා. එහෙම ප්‍රකාශ කරනවා නම් ඒ පුද්ගලයා සත්පුරුෂ පුද්ගලෙක් විදිහට නෙවෙයි හඳුන්වන්න පුළුවන්කම තිබෙන අසත්පුරුෂ පුද්ගලෙක් විදිහට. මෙන්න මේ අසත්පුරුෂ පුද්ගලයා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නොයිමසාම අපුට්ඨෝපි පාතු කරෝති. නොයිමසාම් ප්‍රකාශ කරනවා. කෝපනවාදෝ පුට්ඨස්ස විමසුවොත් එහෙම කවර කතාවද කියලා බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි ප්‍රශ්න කරනවා. විමසුවොත් එහෙම කෝපන වාදෝ පුට්ටස්ස බහුලව යෙදෙන වචනයක්. අපි මේ සමාජ ජනවහරේ සාමාන්‍යයෙන් භාවිතා කරන වචනය වාක්‍ය එපමණක් නෙවෙයි බොහෝ සූත්‍ර ධර්ම දේශනාවන් තුල මේ වාක්‍ය එනවා. එතකොට ওই වචනේ මතක තියාගන්න හොඳට කෝපන වාදෝ පුට්ටස්ස විමසුවොත් එහෙම කවර කතාවද විමසුවොත් එහෙම අගක් මුලක් නැතුව තොරතෝංශයක් නැතිව සිද්ධි පෙළගස්සමින් ඉදිරිපත් කරමින් මතක් කරමින් එකින් එක ඉදිරිපත් කරමින් අර අර අඩුපාඩුව තව තවත් ප්‍රකට කරනවා තව තවත් ප්‍රකාශ කරනවා අර අසත්පුරුෂ පුද්ගලයා. ඒතර මෙන්න මේ කාරණයෙන් පුද්ගලයේ කවුද කියලා අඳුර ගන්න ඕනේ. ඔබට හම් වෙන පුද්ගලයා තියෙන තරම්. ඒ අය ඒ අය පුද්ගලයන් තුළ තියෙන අඩුපාඩු කම්මම නම් දකින්නේ. අඩුපාඩු කම්ම විතරක් නම් දකින්නේ ඒ පුද්ගලයා සත්පුරුෂ පුද්ගලයෙක් කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒ පුද්ගලයා සත්පුරුෂ පුද්ගලයෙක්. එතකොට එයා එයා දන හඳුන ගන්න ඕනේ මේ ලෝකයේ ඉන්න ප්‍රත්‍යඥ මිනිස්සු මේ ලෝක ජීවත් වෙන ප්‍රත්‍යඥ මිනිස්සු සර්ව සම්පූර්ණ මිනිස්සු නැති බව. සර්ව සම්පූර්ණ මිනිස්සු අපිට කවදාකවත් හම් වෙන්නේ එහෙම හම් වෙනව නම් රහතන් වහන්සේලා බුදුවරු විතරයි හම් වෙන්නේ. සෝවාන් උත්තමයන් වහන්සේලා තුලත් යම් යම් අඩුපාඩුකම් තියෙනවා. ඒ නිසා ඊට මෙහා ඉන්න අපි ගැන මේ ප්‍රත්‍යඥ මිනිසුන් ගැන ප්‍රත්‍යඥ සත්‍යයන් ගැන කුමන කතාවද? එතකොට කෙනෙක් තුල යම් කිසි අඩුපාඩුවක් අපිට ප්‍රකට වුණාම අපි කල්පනා කරන්න ඕනේ මේක මනුෂ්‍ය ස්වභාවය මේක ප්‍රතග්ජන ස්වභාවය. අපි ඒකට කලබල වෙන්න ඕනේ නැහැ. අපි ඒකට කලබල වෙන්න ඕනේ නැහැ. අපි අනවශ්‍ය විදිහට ඒ පුද්ගලයාගේ ඒ අපිට ප්‍රකට වුණු අපි හඳුනාගත්ත දුරුගුණය විවේචනය කළ කර කර ඒ පුද්ගලයාව පහතර හිතන්න යන්න හොඳ නැහැ. ඒක නොකල යුතු කාරණයක්. එතකොට අසත්පුරුෂයෙක් සතු පළවෙනි ගුණාංගේ. දෙවෙනි අසත්පුරුෂයෙක් සතු දෙවෙනි ගුණාංගය තමයි මොකද්ද පුනච්චපරං භික්කවේ අසත්පුරිසෝ යෝ හෝති පරස්සවන්නෝ යමක තුල යහපත් ගුණාංගයක් තියෙනවා නම් මේ අසත්පුරුෂයා මොකද කරන්නේ සංකුට්ඨෝපි න පාතු කරෝති ඇහුවත් කියන්නේ නැහැ කෙනෙක් තුල යහපත් ගුණාංගයක් හොඳ ගුණාංගයක් තියෙනවා නම් ඒක හඳුනගෙන තියෙනවා නම් ඒක ප්‍රකටයි නම් ලෝකෙට මේ අසත්පුරුෂ පුද්ගලයා මොකද කරන්නේ? ඒක එහාගෙන් ඇහුවොත් එයා කියන්නේ නැහැ ප්‍රකට කරන්නේ නැහැ. එයා ඒක හංග ගන්නවා වහ ගන්නවා. ඒකට කියනවා ಗುಣ මකු ස්වභාවය කියලා. මේ සමාජයේ ඉන්න මිනිස්සු ಗುಣ මකු මිනිස්සු. ಗುಣ මකු කියලා කියන්නේ ගුණයේ මකන අය. මෙන්න මේ වගේ අය තමයි ගුණයේ මකන අය. අසත්පුරුෂය. එතකොට මේ ಗುಣ මකු පුද්ගලයෝ මේ සමාජය තුල ඉන්නවා. ඒගොල්ලෝ මොකද කරන්නේ? මිනිස්සු තුල තියෙන පුද්ගලයන් තුල තියෙන ගුණය ඉස්මතු වෙන්න දෙන්නේ නැහැ. ඉස්මතු කරන්නේ නැහැ. ඇහුවත් ඉස්මතු කරන්නේ නැහැ. ඇහුවත් ප්‍රකාශ කරන්නේ නැහැ. ඇහුවත් එහෙන් මෙහෙන් බොහොම බල කරලා ඇහුවත් එහෙන් මෙහෙන් කියනවා මිසක සම්පූර්ණ වශයෙන් කියන්නේ නැහැ. කෝපනවාදෝ අපුට්ටස්ස නොවිමසුවොත් කවර කතාවද කියලා බුදුරජාණන් වහන්සේ එතෙන්දී ප්‍රශ්න කරනවා. එතකොට අසත්පුරුෂයෙකු සතු දෙවැනි ලක්ෂණය තමයි කෙනෙකු තුල තියෙන යහපත් ගුණාංග ඉස්මතු කරලා දක්වන්නේ නැහැ. ඒව හැමදෙස්සෙම වහන්නමයි කටයුතු කරන්නේ. ඇහුවත් විමසුවත් බල කරලා ඇහුවත් හාරලා අවුස්සලා ඇහුවත් අර පුද්ගලයා මෙන්න මෙහෙම පුද්ගලයෙක් නේද? බොහොම යහපත් හොඳ පුද්ගලයෙක් නේද? නැත්තම් ඒ පුද්ගලයා තුළ මෙන්න මේ වගේ හොඳ යහපත් ගුණාංගයක් තියෙනව නේද කියලා ඇහුවොත් අර අසත්පුරුෂයා මොකද කරන්නේ? එයා හැමතිස්සෙම කල්පනා කරනවා ඒක කොහොම හරි යටපත් කරන්න. මොන ක්‍රමයකින් හරි යටපත් කරන්න උත්සාහ කරනවා. නැත්තම් වෙනත් ඊට වඩා අගුණයක් ඉස්සරහට දාලා එයා එහෙම වුණාට මෙන්න මෙහිමයි කියලා අගුණයක් ඉස්සරහට දාලා අර උතුම් ගුණාංගය යටපත් කරන්න උත්සාහ කරනවා. අසත්පුරුෂ ලක්ෂණයක්. තුන්වෙනි අසත්පුරුෂ ලක්ෂණය තමයි පුනජපරං භික්කවේ අසත්පුරිසෝ යෝ හෝති අත්තනෝ අවන්නෝ තං පුට්ඨෝ පින පාතු කරෝති අසත්පුරුෂයෙකු සතු තුන්වෙනි ලක්ෂණය මොකද්ද? ඒ අසත්පුරුෂයා සතු යම්කිසි නුගුණක් තියෙනවා නම් දුර්ගුණයක් තියෙනවා නම් අසත්පුරුෂය අසත්පුරුෂය තුළ කොහොමද දුර්ගුණ තමයි තියෙන්නේ. හැබැයි එයා තුළ තියෙන දුර්ගුණ එයා මොකද කරන්නේ? හැම විටම එයා ඒවා වහනවා. ඒවා ප්‍රකට කරන්නේ නැහැ. ඒවා කොහේ හරි මත වුණත් කොහොම හරි මොන ක්‍රමයකින් හරි එයා වචන පාවිච්චි කරලා ඒවා යටපත් කරනවා. ඇහුවත් කියන්නේ නෑ එයා. ඔයා මෙන්න මේ වගේ කෙනෙක් නේද කියලා ඇහුවත් කියන්නේ නෑ. ඒව හැමදෙස්සෙම වහන්නම තමයි යාගේ කල්පනාව. එතකොට බුදුරජාණන් වහන්සේ එතනදි දේශනා කරනවා. කෝපන වාදෝ පුට්ටස්ස. ඇහුවොත් නොවිමසුවොත් කවර කතාවද? මේ කියන්නේ අසත්පුරුෂයා තුළ තියෙන දුර්ගුණයක් පිළිබඳව අපි විමසුවොත් එයා ඒක යටපත් කරන්න උත්සාහ කරනවා. නැත්තම් එහෙන් මෙහෙන් යාන්තම් මතුවෙන්න අරිනව මිසක සම්පූර්ණ වශයෙන් මතුවෙන්න අරින්නේ නැහැ. ඒක නොවිමසා හිටියොත් කවර කතාවක් නොවිමසා හිටියොත් අපි සැලකිලිමත් නොවුනොත් ඒ පුද්ගලයා පිළිබඳව ඒ පුද්ගලයාගේ අර අර දුර්ගුණාංගය ආරක්ෂා කරගෙන ඒවා ප්‍රකට වෙන්න නොදී සමාජයට ප්‍රකට වෙන්න නොදී ඒව වහගෙන ඒ දුර්ගුණාංග මතම ජීවිතය අරගෙන යනවා. ඒ අසත්පුරුෂයෙකු සතු තවත් එක ලක්ෂණයක්. තුන්වෙනි ලක්ෂණය. හතරවෙනි ලක්ෂණය තමයි අසත්පුරුෂයෙකු සතු හතරවෙනි ලක්ෂණය තමයි පුනජපරං භික්කවේ අසත්පුරිසෝ යෝ හෝති අත්තනෝ වන්නෝ. දුන අසත්පුරුෂයෙක් අසත්පුරුෂයා තුලත් අසත්පුරුෂයෙක් තුලත් යම් යම් ගුණාංග තියෙන පුළුවන්කම තියෙනවා. මොකද යා මෙතෙන්දී මේ සූත්‍ර ධර්ම දේශනාව තුළ විස්තර කරන්නේ පොද්ගලයෙක් තුළින් සිද්ධ වෙන වචනයෙන් සිද්ධ වෙන අසත්පුරුෂ ලක්ෂණ හතරක් පිළිබඳව. හැබැයි අසත්පුරුෂයේ ලක්ෂණ කීපයක් තියෙනකොට සත්පුරුෂ ලක්ෂණ තියෙන්න පුළුවන්. එතකොට යම්කිසි ආකාරයකින් සත්පුරුෂ ලක්ෂණයක් ඒ පුද්ගලයා තුළ තිබුණොත් අර අසත් අර අසත්පුරුෂ ලක්ෂණ වැඩිපුර තියෙන පුද්ගලයා මොකද කරන්නේ? තමන් තුළ තියෙන අර පුංචි හරි සත්පුරුෂ ලක්ෂණය අර ගුණාංගය එයා කවුරුවත් අහන්න ඕනෙත් නැහැ. කවුරුවත් විමසන්න ඕනෙත් නැහැ. කවුරුවත් ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනෙත් නැහැ. ඒ පිළිබඳව කතා බහක් කොතනකවත් පැන නගින්න ඕනෙත් නැහැ. පැන පැන හැමදෙස්සෙම තමන් තුළ තියෙන මේ පුංචි ගුණාංගය කියන මම මෙහෙමයි මම මෙහෙමයි මන්නම් මෙහෙමයි ඒගොල්ලෝ එහෙම වුණාට මම මෙහෙමයි කටයුතු කරන්නේ මම මෙහෙමයි කියන්නේ මම මෙහෙමයි කරන්නේ එහෙම කිය කිය එයා එයා තුල තියෙන අර පුංචි හරි ගුණාංගය නොවිමසාම පළ කරන්න උත්සාහ කරනවා. නොවිමසාම ප්‍රචාරය කරන්න, ප්‍රකට කරන්න උත්සාහ කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෝපන වාදෝ පුට්ටස් ඇහුවොත් එහෙම කොහොමද තියෙයිද? ඇහුවොත් එහෙම අර තියෙනවටත් වැඩිය ඒ පුද්ගලයා තුළ තියෙන යම්කිසි පුංචි හරි ගුණාංගය අර තියෙනවටත් වැඩිය එයා ආරක්ෂා එයා යම්කිසි ආකාරයකින් ඒ ගුණාංගය ආරක්ෂා කරගෙන පවත්වාගෙන ආවටත් වැඩිය බොහෝ දේවල් වටින් ගොඩින් එක්හසු කරලා ඒක බොහෝම ලොකුවට උලුප්පල පෙන්වන ස්වභාවයක් තියෙනවලු මේ අසත්පුරුෂයා තුල. දැන් එතකොට ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ අසත්පුරුෂ වදුකා සූත්‍රයේදී අසත්පුරුෂයෙකු සතු ලක්ෂණ හතරක් පිළිබඳව එතකොට මේ අසත්පුරුෂ ලක්ෂණ හතර අපි කෙටියෙන් නැවත වරක් සිහිපත් කරලා මතක් කරලා බැලුවොත් මෙන්න මෙහිමයි. මතක තියාගන්න අසත්පුරුෂ ලක්ෂණ හතර. අසත්පුරුෂයා අන්‍යයන්ගේ අගුණ නොවිමසුවත් කියාපානවා. විමසුවොත් එහෙම කවර කතාවද? විමසුවොත් එහෙම හොඳට කියලා දෙනවා. හොඳට කියනවා. අගුණ හොඳට කියනවා. එතකොට අසත්පුරුෂයෙක සතු පළවෙනි ලක්ෂණය. දෙවෙනි ලක්ෂණය අසත්පුරුෂයේ අනුන්ගේ ಗುಣ විමසුවත් නොකියන අතර නොවිමසුවත් ගුණමක ස්වභාවයෙන් යුක්තව යටපත් කරලම දාන ඉස්මතු වෙන්න දෙන්නෙම නැහැ. තුන්වෙනි අසත්පුරුෂ ලක්ෂණය තමයි අසත්පුරුෂයා තමාගේ අගුණයක් විමසුවත් කියන්නේ නැහැ. ඇහුවත් කියන්නේ නැහැ. විමසුවත් කියන්නේ නැහැ. නොවිමසුවත් කවර කතාවද? හතරවෙනි ගුණාංගය තමයි අසත්පුරුෂයා තමාගේ ගුණයක් නොවිමසුවත් ඒක ප්‍රචාරය කරන්න, ඒක ප්‍රකට කරන්න, ඒක පළ කරන්න කටයුතු කරනවා. විමසුවොත් එහෙම කවර කතාවද කියලා බුදුරජාණන් වහන්සේ අහනවා. එතකොට අසත්පුරුෂයෙකු අපිට හඳුනගන්න පුළුවන්කම තිබෙන ලක්ෂණ හතරක් තමයි බුදුරජාණන් වහන්සේ එතනදී දේශනා කළේ. මේකේ මේ සූත්‍ර ධර්ම දේශනාව අසත්පුරුෂ වදුකා සූත්‍රය වුණාට බුදුරජාණන් වහන්සේ මෙතනදිම දේශනා කරනවා සත්පුරුෂයෙක් හඳුනගන්න පුළුවන්කම තිබෙන ලක්ෂණ හතරකුත්. ඔය කියපු ලක්ෂණවලම ධනාත්මක පැත්ත විදිහටයි ඒ ලක්ෂණ හතර හඳුන්වන්න පුළුවන්කම තිබෙන්නේ. ඒ ලක්ෂණ හතර තමයි මොනවද ඒ ලක්ෂණ හතර? සත්පුරුෂයෙක් හඳුනගන්න හඳුනගන්න පුළුවන්කම තිබෙන ලක්ෂණ හතර තමයි ඉදබික්කවේ සත්පුරුෂෝ යෝ හෝති පරස්සවන්නෝ. ඔන්න සත්පුරුෂයා සත්පුරුෂයා මොකද කරන්නේ? කාගාව හරි නරක ගුණාංගයක් තියෙනවා නම් අයහපත් ගුණාංගයක් තියෙනවා නම් යම්කිසි හඳුනාගත්ත ප්‍රකට වෙච්ච අඩුපාඩුවක් තියෙනවා නම් ඒ අඩුපාඩුව කවදාකවත් කවදාකවත් කිසිම තැනක කියන්න යන්නේ නැහැ. කෝපනවාදෝ අපුට්ටහස්ස කියන්න යන්නේ නැහැ. නොවිමසුවත් කවර කතාවද? නොවිමසුවත් කියන්න යන්නේ නැහැ. එයාට හිතෙන්නේ නැහැ කියන්න විමසුවත් කියන්නේ බල කරලා ඇහුවොත් ඉහින් මිහින් කියනවා මිසක කවදාකවත් අර අයහපත් ගුණාංගය සහිත පුද්ගලයාට නරකක් නපුරක් සිද්ධ නොවන තාලෙට තමයි මේ අයහපත් ගුණාංගය පිළිබඳව කතා බහ කරන්නේ. සත්පුරුෂයෙකු සතු ඊටාම උදාර ලක්ෂණයක්. අනුන්ගේ අගුණ, අන්‍යයන්ගේ අගුණ කිසිම තැනක විවේචනය කරන්නේ නැහැ. කතා බහ කරන්නේ නැහැ. ඊළංකාරණීය සත්පුරුෂයෙක් හඳුනගන්න පුළුවන්කම තිබෙන ඊළංකාරණීය පුනජ පරං භික්කවේ සප්පුරිසෝ යෝ හෝති පරස්ස වන්නෝ තං අපුට්ඨෝ විපාතු කරෝති යමෙකු තුල යහපත් ගුණාංග තියෙනවනම් ධනාත්මක ගුණාංග තියෙනවනම් ඒ යහපත් ගුණාංග ඒ සත්පුරුෂ ගුණාංග මේ සත්පුරුෂය මොකද කරන්නේ කවුරුවත් නොවිමසුවත් ප්‍රකට කරනවා අහවලා තුල මෙන්න මේ ගුණාංගය තියෙනවා අහවලා මෙන්න මේ වගේ පුද්ගලයෙක්. මෙන්න මේ වගේ යහපත් පුද්ගලයෙක්. මෙතෙන්දී අපිට අපේ සම්බුද්ධ දේශනාව තුළ එන ඊටාම වැදගත් සිදුවීමක් සිහියට නැගෙනවා. ඒ සිදුවීම තමයි උග්ග සිටුතුමා පිළිබඳව බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා දේශනා කරපු දේශනාව. උග්ග සිටුතුමා තුළ බුදුහාමුදුරෝ දේශනා කරනවා උග්ග සිටුතුමා තුළ විශේෂ ගුණාංග හතක් තියෙනවා කියලා භික්ෂුන් වහන්සේලාට දේශනා කළා. මේ දේශනාව අහගෙන ඉඳපු එක්තරා භික්ෂුන් වහන්සේ නමක් උග්ග සිටුතුමා හමු වෙච්ච වෙලාවකදී උග්ග සිටුතුමාට කියනවා සිටුතුමනි බුදුරජාණන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ඔබතුමා තුළ මෙන්න මේ වගේ ගුණාංග හතක් තියෙනවා කියලා අපිට දේශනා කළා. අන්න ඒ වෙලාවේදී උග්ග සිටුතුමා හරියට ලැජ්ජාවටපත් වෙනවා. ලැජ්ජාවටපත් වෙලා එතුමා කියනවා වටපිට බලලා කාටවත් ඇහුරුන්නේ නෑ නේද? එහෙනම් ඔය ඇති ස්වාමීනි ඔය ඇති උතනින් නවත්ත ගන්න. තවත් කියන්න එහෙම එපා. කාටවත් ඇහෙන්න එහෙම කියන්න එපා කියලා එයා කියනවා. දැන් බලන්න මේ උග්ග සිටුතුමා තුල තියෙන යහපත් ගුණාංග හතක් බුදුහාමුදුරුවෝ දේශනා කළාම මේ ගුණ හත මෙයාගෙන් විමසුවාම මෙයා කියනවා හා හා ස්වාමීනි ඔය ඇති කාටවත් ඇහෙන්න ඕක කියන්නේ ආයෝ කාටවත් කියන්න එහෙම එපයි කියලා අර භික්ෂුන් වහන්සේගෙන් ඉල්ලා හිටනවා. එතෙන්දී අහනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට ගොඩක් හාමුදුරුවෝ හිටියද? ගොඩක් භික්ෂුන් වහන්සේලා හිටියද? ඔව් බොහෝ භික්ෂුන් වහන්සේලා හිටියා. මෙයා බොහොම ලැජ්ජාවටපත් වෙනවා. අර බලන්න ගොඩක් ගුණාංග තියෙන අය ඒ ගුණාංග මාතුල මෙන්න මේ මෙන්න මේ ගුණාංග තියෙනවයි කියලා ලෝකයට හඬ නගලා ප්‍රකාශ කරන්නේ නැහැ. එයා ඒ ගුණාංග Taman තුලින් ප්‍රකට කරනවා මිසක ඒව ක්‍රියාවෙන් වචනෙන් ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්වනවා මිසක ඒව සේවයෙන් සමාජයට යහපතක් කරනවා මිසක ඒ ඒ ඒ ගුණාංග වලින් සමාජයට යහපතක් වෙන්න හිදාරිනවා මිසක කටින් කිය කිය යන්නේ නැහැ. මම මෙන්න මේ වගේ ගුණාංග තියෙන කෙනෙක් කියලා කිය කිය යන්නේ නැහැ. එහෙම ස්වභාවයක් නැහැ සත්පුරුෂය තුළ. එතකොට මේ කාරණය මේ භික්ෂුන් වහන්සේ මොකද කරේ? බුදුරජාණන් වහන්සේට නැවත ගිහිල්ලා කිව්වා. බුදුරජාණන් වහන්සේ මේක අහගෙන ඉඳලා කියනවා හරි අපූර්ව උත්තරයක් දෙනවා අර භික්ෂුන් වහන්සේට එහෙනම් උග්ග සිටුතුමා තුල තියෙන මම මම ගුණාංග හතයිනේ කිව්වේ. ඔන්න ඔය ගුණාංගයේ අටවෙනි ගුණාංගයේ විදිහට දරා ගන්න කියලා අර භික්ෂුන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් එතකොට ඔන්න අනිත්‍යය තුල තියෙන ගුණාංගය අනිත්‍යය තුල තියෙන ගුණාංගය කවුරුවත් අහන්න ඕනේ නැහැ. අවස්ථාවක් ලැබුණත් නොලැබුණත් කවුරු හරි ගුණවත් පුද්ගලයෙක් මේ සමාජයේ ඉන්නවා නම් දැන හඳුනගෙන ඉන්නවා නම් සත්පුරුෂයා මොකද කරන්නේ? ඒ සත්පුරුෂ ගුණාංග සමාජය කෙරෙහි ප්‍රකාශ කරනවා. සමාජය තුල ප්‍රකාශ කරනවා. සත්පුරුෂයෙකු සතු තුන්වෙනි ලක්ෂණය පුනචපරං භික්කවේ සප්පුරිසෝ යෝ හෝති අත්තනෝ අවන්නෝ තමන් තුල යම්කිසි දුර්වලතාවයක් අඩුපාඩුවක් තියෙනවා නම් සං අපුට්ඨෝපි පාතු කරෝසි විමසන්න ඕනේ ඒක යා පිළිගන්නවා. විමසන්න ඕනේ අහන්න ඕනේ මා තුල යඩුපාඩුව තියෙනවා. මා තුල යඩුපාඩුව තියෙනවා. දැන් ඒ අඩුපාඩුව තියෙනවා කියලා කියන්නේ ඒ අඩුපාඩුව තියෙනවා කියලා කියන්නේ එයා දන්නවා ඒ අඩුපාඩුව තියෙනවායි කියලා. Taman තුල අඩුපාඩුවක් තියෙනවා කියලා දන්නවා නම් ඒ පුද්ගලයා ඒ දැනීමෙන්ම පඬිතෙක් බව නුවණැත්තෙක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. තමන් තුළ අඩුපාඩුකම් තේනවා කියලා නොදන්න අය ඒ අය පඬිතියෝ නෙවෙයි. ඒ අය බාලපුද්ගලයෝ. අඩුපාඩුවක් තියෙනවා කියලා දන්න අය හැමදෙස්සෙම මොකද කරන්නේ? එයා කල්පනා කරනවා මා තුළ මේ අඩුපාඩුව තියෙනවා මේ අඩුපාඩුව මං කොහොම හරි හරිගස්ස ගන්න ඕනේ. මේ අඩුපාඩුව මේ දුරුගුණය මම කොහොම හරි මේ දුර්වලතාවය මම කොහොම හරි හදා ගන්න ඕනේ කියන උත්සාහය තුල තමයි ඉන්නේ. ඒ නිසා තමන් තුල තියෙන දුර්ගුණ හඳුනගන්න එක ඊටාම් වැදගත් ලක්ෂණයක් සත්පුරුෂ ලක්ෂණයක් විදිහටයි හඳුන්වන්න පුළුවන්කම තිබෙන්නේ. හතරවෙනි සත්පුරුෂ ලක්ෂණය තමයි පුනච්චපරං භික්කවේ සත්පුරිසෝ යෝ හෝති අත්තනෝ වන්නෝ. තමාගේ ගුණයක් තියෙනවා නම් ඒ ගුණය ඒ ගුණය තැන් තැන්වල ප්‍රකාශ කර කර යන්නේ නැහැ. කෝපනවාදෝ පුට්ටස්ස බුදුරජාණන් වහන්සේ අහනවා විමසුවොත් විමසුවොත් විමසුවොත් කවර නොවිමසුවොත් කවර කතාවද නොවිමසුවොත් කවදාකවත් මා මම මා මෙන්න මේ ආකාරයේ ගුණවන්තයෙක් මෙන්න මේ ආකාරයේ යහපත් ගුණාංග මා තුළ තියෙනවා කියලා කවදාකවත් සත්පුරුෂයා ප්‍රකාශ කරන්නේ නැහැ ප්‍රකාශ කරත් එහෙම් මෙහෙම් තමයි ප්‍රකාශ කරන්නේ ඒව එච්චර වචනයෙන් වචනයෙන් ප්‍රකාශ කරන්නේ නැහැ වචනයෙන් ප්‍රකට කරන්නේ මම මුලිනුත් කිව්වා සත්පුරුෂයා හැම විටම තමන් ක්‍රියාවෙන් වචනයෙන් හා වාචික කායික தත්වයෙන් ලෝකයා සත්පුරුෂයව හඳුනගන්නවා මිසක සත්පුරුෂයා තමන් සත්පුරුෂයෙකු බව ලෝකයාට හඬ නගා හඬගා කියන්නේ නැහැ කියලා. එතකොට සත්පුරුෂයෙකු සතු ලක්ෂණ මෙන්න මේවා. මේ සත්පුරුෂ ලක්ෂණ තොයැත්තෝ නැවත වරක් මතක තියාගන්න. මොනවද සත්පුරුෂයෙකු සත්පුරුෂයෙකු සතු උදාර ලක්ෂණ? සත්පුරුෂයා සතු උදාර ලක්ෂණ හතරක් තියෙනවා කියලා බුදුහාමුදුරෝ දේශනා කරා. ඒ හතර නැවත වරක් අපි කෙටියෙන් විමසලා බලමු. එයා මොකද කරන්නේ? අන්‍යයන්ගේ ಗುಣ නොවිමසුවත් ප්‍රකට කරනවා, පළ කරනවා. ඒ වගේම දෙවෙනි කාරණේ තමයි අනුන්ගේ අගුණ විමසුවත් අහවලා තුල අහවල් දුරුගුණය තියෙනව නේද කියලා විමසුවත් එයා කියන්නේ නැහැ. ඒ වගේම සත්පුරුෂයෙකු සත්තු තුන්වෙනි ලක්ෂණය තමයි තමාගේ ಗುಣ විමසුවත් පළ කරන්නේ නැහැ. ඇහුවත් පළ කරන්නේ මේ මේ වගේ ගුණාංගයක් තියෙනවද කියලා ඇහුවත් පළ කරන්නේ නැහැ කියන්නේ නැහැ. සත්පුරුෂයෙකු සතු හතරවෙනි ගුණාංගය තමයි හතරවෙනි ලක්ෂණය තමයි තමාගේ අගුණයක් අගුණයක් තියෙනවා නම් ඒ අගුණය මෙන්න මේ අගුණේ මා තුල පිළිගන්නවා මා තුල තියෙනවා කියලා පිළිගන්නවා මිසක කවදාකවත් ඒක යටපත් කරන්නේ නැහැ. පිළිගන්න එක බොහොම උදාර ලක්ෂණයක්. මොකද පිළිගන්න කෙනා දුර්වලතා තියෙනවායි කියලා දැන හඳුනගෙන කටයුතු කරන කෙනා ඒ තමන්ගේ දුරු ගුණාංග හැමතිස්සෙම ඒවා නිවැරදි කරගන්න කටයුතු කරනවා මිසක ඒව පවත්වාගෙන යන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ නිසා ඔයත් හැමදෙනාටම මේ දේශනා කරන්නට යෙදුණු අසත්පුරිස වදුකා සූත්‍රය තුල අන්තර්ගත අසත්පුරුෂයෙකු සතු ලක්ෂණ දැන හඳුනගෙන කටයුතු කරන්නටත් ඒ වගේම සත්පුරුෂයෙකු සතු ලක්ෂණ දැන හඳුනගෙන කටයුතු කරන්නටත් ශක්තිය ධෛර්යය වාසනාව උදා වේවා මේ උතුම් වූ ධර්ම දේශනාව නිවන් පිණසම හේතු වේවා කියලා සාදු කියලා කවුරුත් ප්‍රාර්ථනා කරා. අවසරයි ස්වාමින්ද්‍රයන් වහන්සේ අදවසේ ධර්මානුශාසනාවේ දායකත්වයන් අරමුණු ඉදිරිපත් කරන්නට මීට වසර 29කට පෙර අභාව પ્રાપ્ત වූ WM රපීල් සෙන්යෝ දයාබර පියාණන්ට මීට වසර 14කට පෙර අභාව પ્રાપ્ત වූ PK ඇලිස් නෝනා දයාබර මෑණියන්ට මීට වසර 15කට පෙර අභාව પ્રાપ્ત වූ PK ගුණරත්න මාමාට නිවන් සුව ප්‍රාර්ථනා කිරීමත් මහනුවර අස්ගිරියේ පදිංචි ලීලා ගංගොඩවිල පුංචි අම්මාට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත් දේශකයන් වහන්සේට තම ශාසනික කටයුතු වඩාත් පුළුල්ව කරගෙන යාමට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා නිරෝගී සුව ලැබේවායි ප්‍රාර්ථනා කිරීමත් රට දැ වෙනුවෙන් දීපදු රණවිරුවන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා පල්ලේවිල කුකුල්නාපේ අංක 10න් 1 පදිංචි 2024 පෙබරවාරි 27 වන දින 67 ජන්මදිනයේදී තිබෙන WM කුලතුංග විසින් දැන් ගෞරවනීය දේශකයන්න් වහන්සේ විසින් සිදු කරන පුණ්‍ය ආනුමෝදනා වාසනාවන්ත පින්වත්නි රට පුරා ලෝ පුරා හිඳමින් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය මගින් විසුරු ආහරණ ලබන නියුතුම් වූ ධර්මානුශාසනාවට දායකත්වය ලබා දී කටයුතු කරන්නට යෙදුණු ඒ දායක කාර්කාදී සෑම සිළු දෙනාටමත් ඒ වගේම මේ ධර්ම ශ්‍රවණය සඳහා රට පුරා ලෝ පුරා හිඳමින් සහභාගී වූ ධර්ම ශ්‍රවණය කළ සෑම සිළු දෙනාටමත් මේ ලෝක වශයෙන් ජීවිත ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථකමත් භාවයට සූපත් භාවයට පත් කරගන්නත් ඒ වගේම සාංශාරික වශයෙන් ජීවිත සුගතිගාමී කරගන්නත් අවසන උතුම් වූ නිවන් පිණිසත් මේ උතුම් වූ ධර්ම ශ්‍රවණමය පින කුසලිය හේතු වාසනාම වේවා කියලා ප්‍රාර්ථනා කරා.